ඒතර මහා මාළුන්ක සූත්‍රය අපි එදත් මතක් කරගත්තා මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙන සූත්‍රයක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ගැන යම්කිසි විස්තරයක් භික්ෂුන් වහන්සේලාට කියලා දෙන අවස්ථාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේම මාතෘකාව සපයා ගන්නවා මහණෙනි ඔබලා මේ ඕරම් භාගීය සංයෝජන පිළිබඳව අවබෝධයක් සහිතවද වාසය කරන්නේ ඒ පිළිබඳ දරාගෙන ඒ පිළිබඳ අවබෝධ කරගෙනද කටයුතු කරන්නේ කියලා ප්‍රශ්නයක් නගනවා. ධාරේතනෝතුම් හේ භික්කවේ මයා දේශිතානි පංචෝරම් භාගියානි සංයෝජනානිති. එතකොට ඒ කියන්නේ මහණෙනි ඔබලා මේ පංචෝරම් භාගීය සංයෝජන ධර්මයන් පිළිබඳව හොඳට දරනවාද? හොඳට ආරා හොඳට අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවාද කියලා තමයි ප්‍රශ්නේ නගන්නේ. ඉතින් එතකොට තමයි මේ පරිශදයේ ඉන්න මාළුන්ගේ පුත්තු සාමින් වහන්සේ මේ මම එහෙමයි සාමින් වහන්සේ මම ඒ පංචෝරම් භාගයේ සංයෝජන ධර්මයන් පිළිබඳව අවබෝධයකින් කටයුතු කරනවා කියලා උන්වහන්සේ උත්තර දෙනවා. එතකොට උත්තර දුන්නාම බුදුරජාන් වහන්සේ ඊට පස්සේ ආරාධනා කරනවා කොහොමද දැන් ඔය ආශුතුන් වහන්සේ මේ ඕරම් භාගයේ සංයෝජන ගැන දන්නේ කියලා ඒ සාමින් වහන්සේට මේක විස්තර කරන්න කිව්වහම ඉතින් ඒ මාළුන්ගේ පුත්තු සාමින් වහන්සේ විස්තර කරන්නේ නම් ටික සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද කියලා ඒ ඕරම් භාගයේ සංයෝජන පහක් තියෙනවා කියලා නම් පහ කියනවා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක එක අතකින් ප්‍රතික්ෂේප කරනවා මේක සාර්ථක නැත්නම් ප්‍රමාණවත් පිළිතුරක් නෙමෙයි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා භික්ෂුන් වහන්සේලා තුළ සෑහෙන අවබෝධයක් මේ ඕරම් භාගයේ සංයෝජන සම්බන්ධයෙන් තිබීම නමුත් මේ නම් කීම පමණින් එහෙම නැත්නම් ඒ තිබිච්ච අවබෝධය ප්‍රමාණවත් නැති බව දැන් මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේ එක්තරා අන්දමකින් සෑහෙන දැනුමක් සහිතවත් වාසය කරලා තිනවා. නමුත් ඒ තරම්ම ධහම පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් උන්වහන්සේට තිබුණා නැති වකවානුවක් තාම හොඳට ගැඹුරකින් මේ ධහම ප්‍රායෝගිකව හදාරන්න එළඹිච්ච නැති වකවානුවක් තමයි මේ අපිට පෙන්වන්න කරන්නේ. තවත් වෙනත් සූත්‍ර තියෙනවා ඇත්තටම බාලුන්කි පුත්තු සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහලා හොඳට උන්වහන්සේගේ අවවාද අනුශාසනා පිළි අරගෙන ඒ අනුව කටයුතු කළා ඊට පස්සේ රහත් වෙන අවස්ථාවක් පිළිඹු කරන ඒ අවස්ථාව පෙන්눔 කරන සූත්‍රත් ඇත්තටම සූත්‍ර පිටකය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මේ සූත්‍රයේ ඇත්තටම මාළුන් කිපුතු ස්වාමීන් වහන්සේ තවම අවබෝධය ලැබමින් බුදුරජාන් වහන්සේගෙන් බැනුම් අහමින් ඉන්න යෝගය තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් එතකොට දැන් බුදුරජාන් වහන්සේ දැන් අර විදිහට මාළුන් කිපුතු ස්වාමීන් වහන්සේ පිළිතුරක් දුන්නාම උන්වහන්සේ කියනවා මේ විදිහට පිළිතුරක් දුන්නාම මාළුන් කිපුත්ත මේ පුංචි දරුවෙක්ගේ උපමාවක් අරගෙන මේ අනෙකුත් අන්තොටු පිරිවැජියෝ නැත්නම් අනෙකුත් ලබ්ධිකයින් අපිට මෙහෙම දෝෂාරෝපණයක් කරනවා නේද? එහෙමත් නැත්නම් අපිට මේ හා සම්බන්ධයෙන් ඒකට කියනවා උපාරම්භණයක් කරනවා නේද? ඒ කියන්නේ එක්තරා අන්දමක උසුළු විසුළු පෑමක් පිළිකෙව් කිරීමක් මේ කියපු උත්තරය ප්‍රතික්ෂේප කිරීමක් කරනවා නේද? තරුණ පුංචි දරුවෙක්ගේ උපමාවක් අරගෙන කියලා ඒ උපමාවක් කියලා දෙනවා. ඒ තමයි පුංචි දරුවෙක් ඉපදිච්ච ගමන් ඒ ලදරු වයසේදී එයාට නැහැ මේ ලොකුවට සක්කාය දිට්ඨියක් කියලා දෙයක්. මේ තමන් පිළිබඳ ලොකුවට හැඟීමක් මම කියා ගැනීමක් පුද්ගල භාවයක් එහෙම ලොකුවට ඒ තැනත්තා තුලේ පුංචි දරුවා තුල ඇත්තේ නැහැ. ඉතින් එහෙමනම් කොහොමද යාගාව සක්කාය දිට්ඨියක් තියෙන්නේ? නමුත් හැබැයි යාගාව සක්කාය දිට්ඨි අනුසයක් තියෙනවා. කියලා දෙන්න මෙන්න මේ ඊටාම වටිනා සූක්ෂම தත්ත්වය බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. සක්කාය දිට්ඨිය අර විදිහට පරිඋත්ථාන වශයෙන් එහෙමත් නැත්නම් වීතික්‍රම වශයෙන් යාගේ හිතේ නැති වුණාට මොකද ක්‍රියාත්මක නොවුනට මොකද අනුසය වශයෙන් නිදිගත් ක්ලේශයක් වශයෙන් එහෙමත් නැත්නම් සැඟවිච්ච ක්ලේශයක් වශයෙන් එහෙමත් නැත්නම් මතුවට පැන නගින්න පුළුවන් ක්ලේශයක් වශයෙන් එයා තුල ඒ හැකියාව ඒ ප්‍රභාවය එයා තුල තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මේ කොටස තමයි එකාතකින් ඊටාම ගැඹුරු. මොකද අපිට අපේ හිතවල කෙලෙස් හටගත්තාම නම් ඉතින් ඒක සමහර විට සතිමත් බවක් දිනු කරපු තැනැත්තෙකුට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒක ඒ තරම්ම අමාරු වෙන එකක් නැහැ. හොඳට අපි සතිමත් භාවනාවක් දිනු කරා නම් සතියක් වැඩුවා නම් සමාධියක් දිනු කරා නම් හොඳට ඊටඟට සම්පජඤ්ඤයක් වැඩුවා නම් විස්තර සහිතව හිතේ පහළ වෙන දේවල් පිළිබඳව යම් යම් වැටහීමක් ඇති කරගත්තා නම් එපමණකට එයාට හිතේ පහළ වෙන විවිධ කෙලෙස් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ අනුසය වශයෙන් මේක තියෙන බව තේරුම් ගන්න සෑහෙන කාලයක් යන්න පුළුවන්. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. දැන් අර පුංචි දරුවෙකුට ඒ තමන් පිළිබඳ හැඟීමක් ලොකුවට පුජ්‍යලය භාවයක් පිළිබඳ හැඟීමක් සත්වයේ පුඤ්ජලය පිළිබඳ හැඟීමක් ඇත්තේ නැහැ. නමුත් සක්කාය දිට්ඨිය අනුසයක් වශයෙන් ඒ දරුවගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියලා කියනවා මේ සීලබ්බත පරාමාසයක්. එහෙම එකක් ඇත්තේ නැහැ. එයා තාම සීලය ගැනවත් දන්නේ නැහැ. සිල්පද මොනවද කියන්නවත් දන්නේ නැහැ. සීලයක් ගැන කිසිම වැටහීමක් ඇත්තේ නැහැ. එහෙනම් ඉතින් එයා කොහොමද සීලයක් පරාමර්ශණය කරන්නේ? කොහොමද ඒක දැඩිව ග්‍රහණයක් කරන්නේ? එහෙම හැකියාවක් නැහැ මේ වෙලාවේදී. නමුත් ඒක මතුවට කිරීමේ ප්‍රවණතාවයක් අනුසයක් වශයෙන් සීලබ්බත පරාමාස අනුසයක් වශයෙන් එයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මෙතන තමයි ඒකාතකින් භයානක. මේ පුංචි දරුවෙක් ඊටාම අහිංසක විදිහට, කෙලිලොල් විදිහට, සරල විදිහට, සැහැල්ලුවෙන් වාසය කළාට මොකද? යාම තමයි කවදා හරි ලොකු වෙලා ලොකුවට යම්කිසි දෘෂ්ටියක් හිතේ දරාගෙන සමහර විට ඒක නිසාම අන්තගාමී වෙලා ඊටාම අවිනීතව එහෙමත් නැත්නම් තවත් විදිහට කියනවා නම් ඒ අන්තගාමීව අනිත් අයව හෙලා දකිමින් කටයුතු කරන තැනැත්තෙන් බවට පත් වෙන්න පුළුවන් හැකියාවක් එයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. මොකද මේ සීලබ්බත පරාමාස අනුසයක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඔතන තමයි ඒකාතකින් තියෙන සියුම්ම තැන. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පුංචි දරුවාට ඒ උඩු බැලිය අතට තාම මේ ගත කරන ජීවිතයේදී මේ කාමයන් පිළිබඳ ලොකු ආසාවක් නැහැ. රූප බලන්න විශේෂ ආසාවක්, සද්ද අහන්න විශේෂ ආසාවක්, කඳ සුවඳ බලන්න, රස විඳින්න, ස්පර්ශයන් ලබන්න. ඉතින් මේ පංචකාමයන් පිළිබඳව අර වැඩි හිටියෙකුට තේනව තරම් එහෙම ආසාවක් මේ පුංචි දරුවගේ හිතේ තාම ලියලලා මෝරලා ඇවිල්ලා නැහැ. නමුත් මෙන්න මේ කාමයන් පිළිබඳ අනුසයක් කාමරාග අනුසයක් ඒ පුංචි දරුවගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි පස්සේ ඒ අවශ්‍යතා අනුව නැත්තම් ඒ වමනා කරන වටපිටාව සකස් වුනහම හේතුප්‍රත්‍යයන් සකස් වුනහම ඔප්නැන් වෙලා එන්නේ. කුළු ගැන්විලා එන්නේ. ඊට පස්සේ තමයි යා හඹාගෙන යන්නේ මේ රූප ඔස්සේ. හඹාගෙන යන්නේ සද්ද ඔස්සේ. හඹාගෙන යන්නේ ගඳ සුවඳ රස පහස ඔස්සේ. මොකද අර තිබුණා තිබුණා ඒ දරුවගේ හිතේ මේ කාමයන්ට ආසා කරන ගතිය ඒ කාමයන් කෙරෙහි බැඳිච්ච ගතියක් හිතේ නිකන් තැම්පත් වෙලා තිබුණා. හැබැයි මේ වෙනකොට මතු පිටට ඇවිල්ලා තිබුණේ ඒ ලදරු වයසේදී පුංචි දරුවෙක් අවදියේදී ඒක මතු පිටට ඇවිල්ලා තිබුණේ නමුත් ඒ ඒබඳු ලොකු කාමාශාවක් හටගැන්වීමේ ප්‍රබවයක් එයා තුල දරාගෙන තමයි එයා ඉපදලා තියෙන්නේ. ඉතින් එතන තමයි එකතකින් අපි මේ කාම ලෝකයට ආවහම තියෙන බය මොකද අපි අරගෙන එනවා මෙන්න මේ හැකියාවන්. අරගෙන එනවා එක්තරා අන්දමක මෙන්න මේ හිතේ තියෙන දුර්වලතාවයන්. ඒවා සහිතව තමයි අපි ඉපදිලා තියෙන්නේ. එතකොට මේ වටපිටාව සකස් වෙලා එනකොට අපේ වයස ටික ටික මුහු කුරා යනකොට අනෙක් අයගනුත් සෑහෙන්න ඒකට උවමනා කරන සාතු සප්පායම් ලැබෙනකොට ඔන්න ඉතින් සම්පූර්ණයෙන්ම හිත රාග රක්ත වෙනවා. හිත ද්වේෂයෙන් බරිත වෙනවා. හිත අර විදිහට කෙනෙක් පුජ්‍යලයක් මම එක් හදාගෙන සක්කාය දිට්ඨියෙන් ලකුවට අපි ග්‍රහණයකට යනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර ඒ පුංචි දරුවාගේ හිතේ සත්වයෝ කියලා හැඟීමක් තාම ඇත්තේ නැහැ. කෙනෙක් පුජ්‍යලයක් පිළිබඳ හැඟීමක් තාම ඇත්තේ නැහැ. මම සහ අනුන් කියලා ලොකුවට බෙදා ගැනීමක් තාම ඒ හිත කරන්නේ නැහැ. ඉතින් එහෙනම් එවන් පසුබිමක එයාගේ හිතේ පටිඝ අනුසයක් පටිඝයක් ඇත්තෙත් නැහැ. ද්වේෂයක් ඇත්තෙත් නැහැ. ව්‍යාපාදයක් ඇත්තේ නැහැ. නමුත් පටිඝ අනුසයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. යම් අවස්ථාවක අනාගත අවස්ථාවකදී මේ පුංචි දරුවාම පොඩ පොඩ ලොකු වෙනකොට වැඩි වියට පැමිණෙනකොට එයාගේ හිතේ තරහ ඇති වෙනවා. එයාගේ හිතේ දෙමව්පියෝ පිළිබඳවම සමහරට අම්මා තාත්තා පිළිබඳවම තරහක් ඇති වෙනවා. ඊට පස්සේ අපි හිතමු ගුරුවරු පිළිබඳව තරහක් ඇති වෙනවා. වැඩිහිටියන් පිළිබඳව තරහක් ඇති වෙනවා. තමන්ගේ යාළු මිත්‍රාදීන් පිළිබඳව තරහක් ඇති වෙනවා. එහෙමත් නැත්නම් තමන්ට නොසලකා හරපු කෙනෙක් පිළිබඳව තරහක් ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න සතුරන් නැති වෙනවා. ඉතින් මේ විදිහට එයාගේ හිතේ අර පුංචිම අවදියේදී ලදරු අවස්ථාවේදී උඩුබෙලේ යටට ඉන්න අවස්ථාවේදී සත්වේ පුඤ්ජලයේ පිළිබඳ හැඟීමක් නොතිබුණ නිසාම තරහක් නොතිබුණාට මොකද පස්සේ ටික ටික සත්පුඤ්ජල සංඥාවක් හදාගෙන මම සහ අනුන් කියලා බෙදාගෙන තරහක් ඇති කරගෙන ද්වේෂයක් ඇති කරගෙන වෛරයක් ඇති කරගෙන ක්‍රෝධයක් ඇති කරගෙන ක්‍රියාත්මක වෙන ස්වභාවයකට එයාපත් වෙනවා. ඉතින් එන්න එන්නේ කාරණාව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ පටිග අනුසය නැත්නම් ව්‍යාපාද අනුසය එයාගේ හිතේ මේ වෙනකොටත් තැම්පත් වෙලා තියෙනවා. අක්‍රීය මට්ටමක තියෙන්නේ. නමුත් ඉතින් යථා කාලයේදී ඒ යොමනා කරන පෝෂණය ලැබෙනකොට මේක නැගිටලා එනවා. ඊට පස්සේ මතක් කරනවා බුදුරජාන් වහන්සේ දැන් මේ කාරණා ඔස්සේ දැන් එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සීලබ්බත පරාමාසයක් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට විචිකිච්ඡාවක් ක්‍රියාත්මක වෙන්නේ. අර වගේමයි දැන් විචිකිච්ඡාව ගැනත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් ධර්මයේ කියලාවත් හැඟීමක් ඒ දරුවගේ හිතේ නැහැ. ඒ කියන්නේ ආ ධර්මයක් අහලා ඇත්තෙත් නැහැ. බුදු ධර්මයේ බුදුරජාන් වහන්සේ පිළිබඳව, ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව, ධර්මයක් පිළිබඳව, සංඝයා පිළිබඳව, ශික්ෂාවක් පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. ඒත් එහෙමනම් කොහොමද ඒවා පිළිබඳව සැකයක් පහළ වෙන්නේ? නමුත් අනාගතයේ ඒ බඳු සැකයක් පහළ කරගැනීමේ ප්‍රවණතාවයක් යම් ප්‍රබවයක් එයාගේ හිතේ තියෙනවා. ඔන්න ඔතන තමයි ඒකෙත් පෙන්වන්නේ තියෙන අවදානම. උතර මෙන්න මේ විචිකිච්ඡා අනුසයක් එයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඊළඟට පින්වත් දැන් අපි එහෙමනම් ටික ටික මේකේ තව ගැඹුරකට ගියොත් විශේෂයෙන්ම කතා කරනවා එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය පිළිබඳව. සක්කාය දිට්ඨිය. අපි සක්කාය දිට්ඨිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් අපිට කතා කරන්න සිද්ධ වෙනවා මොකද්ද මේ සක්කාය කියලා කියන්නේ. ඒතර ඒ පිළිබඳව කරපු හොඳ විවරණයක් හොඳ පැහැදිලි කිරීමක් සූත්‍ර ගණනාවක වෙනවා. මම මෙතෙන්දී යොදා ගන්න කැමති චූල වේදල්ල සූත්‍රය. ඉතින් එතනත් හරි ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙන්නේ. ඒ විශාක උපාසකතුමා බුදුරජාන් වහන්සේව මුණ ගැහිලා හොඳට දැහැමිව කටයුතු කළා ධර්මානුකූල ප්‍රතිපදාවක යෙදිලා එතුමා අනාගාමී තත්ත්වයකටපත් වෙනවා. ඊට පස්සේ එතුමා ගෙදර ආවහම මේ ධම්මදින්නා කියන එතුමාගේ බිරිඳ තේරුම් ගන්නවා මේ තනත් ඇතුලේ යම්සේ විශේෂත්වයක් ඇති වෙලා තියෙනවා. වෙනදා වගේ සාමාන්‍යයෙන් මගේ අත අල්ලගෙන යා යන්නෙත් නැහැ. මේ මොකද්ද වෙනසක් වෙලා තියෙනවා. ඊට පස්සේ අහනවා මේ මොකද්ද වුනේ කියලා. ඉතින් එතකොට මේ විසාක උපාසකතුමා කියනවා මම තවදුරටත් කාමයන් ඇසුරු නොකරන තත්වයකට නැත්නම් කාමයන් තුලින් වින්දනයක් නොලබන තත්වයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා ඔබතුමියට කැමතිනම් වෙනත් කෙනෙක් හා විවාහ වෙන්නත් පුළුවන්. මම මින් ඉදිරියට කාම භෝගී ජීවිතයක් ගත කරන්නේ නැති තත්වයකටයි පත් වෙලා ඉන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ධම්මදින්නා කියන මේ බිරිඳ කල්පනා කරනවා මේ තැනැත්තා මේ කාම භෝගීව හිටිය තැනැත්තෙක්. නමුත් යම්කිසි මේ දහමක් ඇසුරු කළා එයාගේ හිතේ ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. සුවිශේෂී තත්වයකට පත් වෙලා තියෙනවා. කොහොම නිවිච්ච දැහැමි තත්වයකට Brahmachari මට්ටමකට දැන් මේ තැනත්තපත් වෙලා තියෙනවා. බැරිද ඒ වගේ තත්වයක් මේ ස්ත්‍රියක් වෙච්ච මටත් ලබා ගන්න? ඊට පස්සේ තමයි එයාගෙන් ඇවටිල්ල කරන්නේ නැත්නම් විසාක උපාසකතුමාගෙන් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් ඉල්ලා සිටින්නේ තමන්වත් ගිහිල්ලා පැවිදි කරන්නම කියලා. එතකොට දැන් ධම්මදින්නාව ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ටිකක් ඈතකට යනවා භවනා කරන්න උදකලාව ඉන්න මේ ධහම තුල හැසිරෙන්න හැබැයි වැඩි කාලයක් නොගිහින් ඉක්මනටම ආපහු එනවා. ඒ කියන්නේ ඒ ගම ඇසුරටම නැවතත් එනවා වැඩි කාලයක් නොගිහින්. දැන් එතකොට මේ විසාක උපාසකතුමාගේ හිතේ තරාන්දමක සැකයක් පහළ වෙනවා. මොකද මේ ගිය ගමන් ආයි ආවේ. දැන් මේ ඉක්මනටම මහණ වුණා. ඉක්මනට මේක අවබෝධ කරගන්න නිවන් දකින්න ලොකු උවමනාවක් ඇති වුණා. ඒ නිසාම ටිකක් ඈතකට ගියා. හැබැයි වැඩි කාලයක් හිටින ආයිත් ආවා. මොකද මේ එක්තරා අන්දමකින් ශාසනය පිළිබඳව විපිරිසර බවක් ඇති වෙලා. එහෙම නැත්නම් ධර්මය හොඳටම අවබෝධ කරගෙනද මෙන්න මේ සැකයේ එකාතකින් මේ විසාක උපාසකතුමාගේ හිතේ හටගන්නවා. ඒ වෙලාවේ තමයි ධම්මදින්නාව හම්බ වෙන්න, ඒ තෙරණිය හම්බ වෙන්න විසාක උපාසකතුමා යන්නේ. ඊට පස්සේ තමයි ප්‍රශ්න මාලාවක් අහන්නේ. එතකොට අපිට තේරෙනවා විසාක උපාසකතුමා කියන්නේ සුළුපටු කෙනෙක් නෙමෙයි. එතුමාත් අනාගාමී තත්වයටපත් වෙච්ච ආර්යයන් වහන්සේ නමක්. ඒතර ධම්මදින්නාවත් මේ නිකන් ඇවිල්ලා නෙමෙයි අරහත්ත්වයටමපත් වෙලා තමයි එයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතුමිය ඒ ඈතකට වැඩම කළා ඒ බලාපොරොත්තු වෙච්ච අර්ථය ඉෂ්ට කරගත්තා. දැන් මේ ඇවිල්ලා තියෙන ඉතින් දැන් ඊට වඩා කරන්න දෙයක් නැහැ. එහෙමනම් දැන් එකාතකින් අනිත් අයටත් මේ තමන්ගේ ඥාතීන්ට වේවා තමන්ගේ සහෝදර සහෝදරියන්ට වේවා එහෙමත් නැත්නම් අනිකුත් හිතයිෂීන්ට වේවා කාටන් කාට හෝ Taman තුලින් යම්කිසි සේවයක් වෙන්න තියෙනවා නම් උපකාරයක් වෙන්න තියෙනවා නම් මඟ පෙන්වීමක් වෙන්න තියෙනවා නම් ඒක ඉෂ්ට කරන අර්ථයෙන් වෙන්නේ නැති සමහර විට මේ ධම්මදින්නාව Tamanගේ උපංගමටම ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් උසාකුපාසතුමා කෙසේ නමුත් සැකදුරු කරගන්න ඊටාම සූක්ෂම අන්දමේ ප්‍රශ්න මාලාවක් තමයි අහන්නේ. ගිහිල්ලා අහන්නේ. ඒ අහන එක ප්‍රශ්නයක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා සක්කායෝ සක්කායෝති අයියේ උච්චති කතමෝනුකෝ අයියේ සක්කායෝ බුද්ධෝ භගවතාති ආර්යාවනි සක්කාය සක්කාය කියලා වචනයක් මේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මොකකටද මේ භාගතුන් වහන්සේ සක්කාය කියලා කියන්නේ එතකොට අපිට දැන් අර අවශ්‍ය කරන මාතෘකාවට තමයි දැන් මේ ටික ටික විසාක උපාසකතුමා එළඹෙන්නේ. එතකොට ඇය උත්තර දෙනවා පංචකෝ ඉමේ ආවසෝ විසාක උපාදානස්කන්ධා සක්කායෝ උත්තෝ උත්තෝ භගවතං. ඇවැත්නි විසාක මේ උපාදානස්කන්ධ පහට තමයි සක්කාය කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපිට දැන් තේරෙනවා මෙන්න මේ දුක්ඛස්කන්ධයට එහෙම නැත්නම් දුක්ඛ ආර්ය සත්‍යයට එහෙම නැත්නම් පංච උපාදාන ඛණ්ඩයට තමයි සක්කාය කියන වචනයත් යෙදලා තියෙන්නේ. දැන් මේ පිටුතුන් අහලා තියෙනවා චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අහලා තියෙනවා. ඒකේ පළවෙනි සත්‍ය වශයෙන් දුක්ඛාර සත්‍යයත් අපි අඳුනගෙන තියෙනවා. ඒකේ එන සූක්ෂම පැත්තක් තමයි සංකිට්ඨේහි පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙමත් නැත්නම් ඒ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයන්ට වචනයක් කියලා ධහමේ සඳහන් වෙනවා. ඒකටම තමයි සක්කාය කියලා කියන්නේ. උපාදානස්කන්ධ පහක්. වේද රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒතර එහෙනම් අපිට ටිකක් ගැඹුරකට යන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ උපාදානස්කන්ධ පහක් පිළිබඳව තථාගතයන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒතර මෙන්න මේ උපාදානස්කන්ධ පිළිබඳ සෑහෙන අවබෝධයක් අපිට ඇති කරගන්න අවශ්‍යයි. ඒක තමයි සක්කාය කියලා කියන්නේ. ඒ කියන්නේ අවබෝධය නෙමෙයි මේ සක්කාය කියලා කියන එක ගැන අවබෝධයක්. සක්කාය පිළිබඳ අවබෝධයක් අපිත් ඇති කරගන්න සිද්ධ වෙනවා. දුක්ඛ සත්‍ය පිළිබඳ අපිට එහෙනම් සෑහෙන නුවණක් උපදව ගන්න සිද්ධ වෙනවා. දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය අපි සෑහෙන දුරට අවබෝධ කරගන්න අවශ්‍යයි. දුකෙන් පැනලා යන්න නෙමෙයි තියෙන්නේ දුක අවබෝධ කරගන්න. එහෙනම් පංච උපාදානස්කන්ධයන් අවබෝධ කරගන්න. එහෙමත් නැත්නම් රූප උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. වේදනා උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. සංඥා උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. සංස්කාර උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. විඥාන උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. එහෙනම් අපිට උත්සාහයක් දරන්න අවශ්‍යයි. ඉතින් ඒකත් ප්‍රමාණවත් වෙන්නේ නමුත් ඒක පළවෙනි මට්ටම. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අපි දරන වෑයමේදී දුක්ඛ සමුදයක් ප්‍රහාණය වීමක් වේවි. දුක්ඛ නිරෝධයක් සාක්ෂාත් වීමක් වේවි. දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයක් ටික ටික වැඩෙන්න පටන් ගනී. ඉතින් මේ හතර සෑහෙන දුරට එකිනෙකට සම්බන්ධයි. කෙසේ නමුත් සක්කාය කියලා එතකොට මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ව්‍යවහාර කළා තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයටමයි. ඊට පස්සේ විසාක උපාසතුමා අහනවා සක්කාය සමුදය කියන්නේ මොකක්ද? කතමුණු කතමෝනුකෝ අයියේ සක්කාය සමුදයෝ වුත්තෝ භගවතාති. එතකොට ධම්මදින්නා උත්තර දෙනවා යායන් ආවසෝ විසාක තණ්හා පොනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං කෝ ආවසෝ විසාක සක්කාය සමුදය වුත්තෝ භගවතා කියන්නේ දුක්ඛ සමුදය ගැන තමයි එතකොට උත්තරේ දෙන්නේ. ඒතර අපිට තේරෙනවා දැන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් මේ යන්නේ. ව්‍යවහාර කරන්න හැබැයි වෙනත් වචන සක්කාය, සක්කාය සමුදය, සක්කාය නිරෝධ, සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව. කියලා තමයි එතකොට මෙතන ව්‍යවහාරය යෙදලා තියෙන්නේ. එතකොට සක්කාය සමුදය වශයෙන් මෙන්න මේ පංච උපාදානස්කන්ධයන් ගොඩනැගෙන්න හේතුව වශයෙන් පෙන්වන්නේ තණ්හා. ඊට පස්සේ කතමනෝකෝ අයියේ සක්කාය නිරෝධ බුත්තා භගවතාති. සක්කාය නිරෝධයක් පිළිබඳව මොකක්ද එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ? යෝකෝ ආවසෝ විසාක තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අයංකෝ ආවසෝ විසාක සක්කාය නිරෝධෝ බුද්ධෝ භගවතාත්. දැන් එතකොට මේ සක්කාය නිරෝධය කියලා කියන්නේ අර තණ්හාවගේම නිර්වශේෂ ප්‍රහාණය. ඒ තණ්හාව ශේකර හැරීම. තණ්හක්ඛය කියන නිවන. ඒක තමයි සක්කාය නිරෝධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධයන් උපාදාන නොකර ඒ උපාදානයට හේතු වෙච්ච චන්දරාගය, උපාදානයට හේතු වෙච්ච තණ්හාව සම්පූර්ණයෙන්ම ශේකර හැරීම. තමයි සක්කාය නිරෝධය කියලා දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ අහනවා මොකද්ද මේ සක්කාය නිරෝධය පිණිස ප්‍රයෝජනවත් වෙන ප්‍රතිපදාව? මාර්ගය මොකද්ද? ඉතින් එතකොට ධම්මදින්නා රහත් තෙරණිය උත්තර දෙනවා අයමේව කෝ ආවසෝ විසාක අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සක්කාය නිරෝධ ගාමිනී පටිපදා වුත්තා භගවතා මෙන්න මේ ආරෂ්ඨාංක මාර්ගයල් භාගතුන් වහන්සේ දේශනා කරනවා අන්නේ ආරෂ්ඨාංක මාර්ගය තමයි සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් එතකොට එහෙනම් අපිට දැන් යම් පමණක මේ පිළිබඳව වැටහීමක් ඇති වුණා. සක්කාය පිළිබඳව සක්කාය සමුදය නැත්නම් සක්කායක් හට ගැනීම පිළිබඳව සක්කාය නිරෝධයක් පිළිබඳව ඊළඟට එහෙම ප්‍රතිපදාවක් පිළිබඳව යම්සි වැටහීමක් දැන් අපිට තියෙනවා. සුතමේ ඥානයක් අපිට තියෙනවා. දැන් ඉතින් අපිට දැනගන්න අවශ්‍යයි කොහොමද සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ? සක්කාය දිට්ඨිය තමයි එකම ප්‍රධාන එකකින් කාරණාව අපිව මේ සංසාරයට ඇදලා තියාගන්න බැඳලා තියාගන්න අපිව පටලවන ප්‍රධානම සංයෝජන ධර්මයක් වශයෙන් සක්කාය දිට්ඨිය අපිට ඉතින් හඳුන ගන්න පුළුවන්. ඕරම් භාගයේ සංයෝජනවල මුලින්ම සඳහන් වෙන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය. මොකක්ද එහෙනම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? එතකොට මෙන්න මේ ප්‍රශ්නේ ඊට පස්සේ මේ මේ විසාක උපාසකතුමා ධම්මදින්නා රහත් තෙරණිගෙන් අහනවා. කතම්පනයියේ සක්කාය දිට්ඨි හෝති इति. කොහොමද ආර්යාවනි සක්කාය දිට්ඨිය පහළ වෙන්නේ? සක්කාය දිට්ඨියක් හටගන්නේ. ඉතින් එතකොට මේ රහත් තෙරණිය පිළිතුරු දෙනවා. ඉදාවසෝ විසාක අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදෝ. අරිය ධම්මේ අවිනීතෝ. ඒ කියන්නේ යම් තැනැත්තෙක් ඉන්නවා එයාට මේ දහමක් ඇහිලා නැහැ. ඒ ආර්ය ධර්මයක් පිළිබඳ කිසිම දක්ෂතාවයක් නැහැ. ආර්ය ධර්මයේ පිළිබඳව කිසිම හික්මීමක් ඇත්තේ නැහැ. ඒ බඳු ආර්ය ධර්මයක් අසුර කරන සත්පුරුෂයන් දැකලවත් නැහැ. සත්පුරුෂ ධම්මස අකෝවිදෝ ඒ ඒ බඳු සත්පුරුෂ ධර්මයක හැසිරීලා නැහැ. ඒ පිළිබඳව දක්ෂතාවයක් ඇත්තේ නැහැ. සත්පුරුෂ ධම්මයේ අවිනීතෝ. ඒකේ හික්මිලා ඇත්තෙත් නැහැ. ඉතින් ඒ කියන්නේ අන්ධ පු탁ජනින්. මේ ලෝකේ බුදුන් පහළ වෙච්ච බවවත් දන්නේ නැහැ. ධර්මයක් කියලා දෙයක් තියෙනවා කියලාවත් දන්නේ ඒ ධර්මය අනුගමනය කරන සංඝ පිරිසක් ඉන්නවා කියලාවත් දන්නේ ඒක පිළිබඳ කිසිම වැටහීමක් නැහැ. ඒක බුදුන් කෙරෙහිවත්, දහම් කෙරෙහිවත්, සංඝුන් කෙරෙහිවත් වැටහීමක් නැතිව ඒක තමන්ට ආරෝපණය කරගෙන ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාවකුත් නැතිව ඉන්න අඳ බාල මට්ටමක තැනැත්තෙක්. එයා මොකද කරන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. දැන් උතර මෙතන මේ විස්තර කරගෙන යනවා එක්තරාන්දමකින් අර අපි කතා කරපු උපාදානස්කන්ධ පහම කොයි විදිහටද මේ සක්කාය දිට්ඨියක් වෙනස හේතු වෙන්නේ කියන කාරණය. දැන් අපි දන්නවා රූප උපාදානස්කන්ධයක් තියෙනවා. ඒක තිබුණ ඵලයට සක්කායක් වෙන්න සක්කාය දිට්ඨියක් වෙන්නේ නැහැ. හැබැයි අපේ තියෙන අර නොදන්නා කමට දැන් මේ කතා කරපු විදිහට ඒ අන්ධ පෘථග්ජන භාවය නිසාම එයාට මේ ධර්මයක් අසුර කරන්න නොලැබීම නිසාම සත්පුරුෂ අසුරක් නොලැබීම නිසාම එයා හැම තිස්සෙම මෙන්න මේ රූපයක් එක්ක ඍජුවම මම කියාගෙන තමයි ඉන්නේ. ඒකට ලොකු සත්වයක් පුජ්‍යලයක් තැනැත්තෙක් ආරෝපණය කරගෙන තමයි යා කටයුතු කරන්නේ. දැන් අපි හිතමු අපේ කය මේ අපේ ශරීරය ඉතින් හුඟක් දෙනෙක් ඉතින් මේක මම කියාගෙන තමයි ඉතින් කටයුතු කරන්නේ. ඉතින් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඉතින් මාව තමයි පේන්නේ. ඉතින් එතකොට මේ මම හොඳයි, මම ලස්සනයි, මම හැඩයි, නැත්තම් මම දැන් වයසයි. මගේ කෙස් පැහිලා, මගේ දත් හැලිලා. ඉතින් ওই විදිහට අපි අර හදාගත්ත මම මේ රූපය තුල ඉන්න මම ගැන තමයි ඉතින් එහෙමනම් හිතේ එක්ක සතුටු වීමක් එක්ක උදාසීනත්වයක් එහෙමත් නැත්නම් දුකටපත් වීමක් සිද්ධ වෙන්නේ. මොකද මේ රූපය මම කරගෙන තමයි අපි රූපය තනිකරම එතකොට මම හා සම්බන්ධයි. නැත්නම් රූපයමයි මම. රූපං අත්තතෝ සමනුපස්සති. ඊළඟට පෙන්වන රූපවන්තං වාත්තාන. ඒ කියන්නේ මේ ආත්මය රූපය සහිතයි. ඒතර මෙන්න මේ ආත්මයක් කියලා මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට මේ රූපේ අයිති. රූපේ සහිත කෙනෙක් තමයි මේ මම කියලා කියන්නේ. අත්තනිවා රූපං රූපස්මින් වාත්තාන. එතකොට තවත් ආකාර දෙකක්. ඒ කියන්නේ රූපය අස්සේ මම ඉන්නවා නැත්නම් මම අස්සේ රූපේ තියෙනවා. එතකොට මේ අපිට හදාගන්න පුළුවන් වෙනම පුජ්‍යල භාවයක් කෙනෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් නැත්නම් ආත්මයක්. එතකොට මෙන්න මේ ආත්මයට අයිති දෙයක් රූපය. එහෙම කියලා සලකන්න පුළුවන්. එහෙම නැත්නම් ආත්මය අස්සේ රූපේ දිනවා කියලා සලකන්න පුළුවන්. නැත්නම් රූපය අස්සේ ආත්මය දිනවා කියලා සලකන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ රූපයමයි ආත්මය කියලා අර පළවෙනි මට්ටම රූප රූපං අත්තෝ සමනුපස්සති කියලා සලකන්නත් පුළුවන්. ඒතර ඒ කියන්නේ අපි මේ රූපයක් හදාගෙන නැත්නම් මේ ශරීරය තියෙනවා කියලා අරගෙන මේ ශරීරය මේ එකක් කියලා අරගෙන මේකෙන් පිළිඹු වෙන්නේ මම කියලා අරගත්තට පස්සේ ඊට පස්සේ තින් අපිට තවත් කෙනෙක් එක්ක රණ්ඩුවක් කරන එක, තවත් කෙනෙක් එක්ක ඇන බැන ගන්නවා කියන එක ඒ තරම් අපහසුාවක් නෑ. මොකද මේ ඉන්නේ මම. මේ රූපයෙන් පිළිඹු වෙන්නේ මම. අපි තුමු අපි දැන් සමූහ චාරාවපයක් ගත්තට පස්සේ ඒකේ අපි හොයන්නේ ආ කොහෙද මම ඉන්නේ. එතකොට ඒ රූපය පිළිඹු වෙන්නේ කොතනද? ඒ රූපයට අපි ඊටාම ඉක්මනින් මම ආරෝපණය කර ගන්නවා. පුජ්‍යල භාවයක් ඈඳ ගන්නවා. ආරෝපණයක් කර ගන්නවා. ඒක මම කියා ගන්නවා. කොහොමද අපි කටයුතු කරන්නේ? සම්පූර්ණයෙන්ම ඒකාතකින් ඒ වගේ මුලාවක තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. එක්ක ඍජුවම ඒ රූපය මම කියා ගන්නවා. එහෙම නැත්නම් මට රූපය අයිති කියා ගන්නවා. ඒතර මේක තමයි මගේ රූපය. මේක තමයි මගේ ඡායා රූපය. මේක තමයි මගේ ප්‍රතිබිම්බය. මේක තමයි මගේ කියාගෙන ඉතින් අපි මේ රූපයට ලොකු ඇල්මකින් තද බල බැඳීමකින් තමයි කටයුතු කරන්නේ. එහෙමත් නැත්නම් මේ මට රූපය අයිති කියාගෙන මම ඇතුලේ රූපය තියෙනවා කියාගෙන ඒ විදිහට තමයි ඉතින් කටයුතු කරන්නේ. ඒතර මේක හරි සූක්ෂමයි ඒකාතකින් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ආකාරය. අපි පොඩ පොඩ අර පුංචි දරුවා වැඩෙනකොට ඒ පුංචි දරුවාට දැන් ආමන්ත්‍රණය කරනවා අම්මයි තාත්තයි. තමන්ගේ ඥාතීන් ඇවිල්ලා ආමන්ත්‍රණය කරනවා. බබා ලස්සනයි කියලා කියනවා. බබා hina වෙනකොට ලස්සනයි කියලා කියනවා. නැත්තම් බබා hina වෙනකොට අම්මා වගේ කියනවා. බබා hina වෙනකොට තාත්තා වගේ කියනවා. එතකොට මේ පොඩ පොඩ මේ කායික දේවල් අපිට පොඩ පොඩ ඒකේ තියෙන වටිනාකමක් කියලා දෙන්න ගන්නවා. ඉතින් අපි ටික ටික ඒවා හිතා ගන්නවා. ආ මේක ලස්සනයි. මේක මගේ අත, මේ මගේ කන, මේ මගේ දත් ටික, මේ මගේ කොණ්ඩේ. ඊට පස්සේ එක්කෝ අපි අයිතියක් වශයෙන් එහෙම ටික ටික ටික එකතු කරගෙන එකතු කරගෙන ගිහිල්ලා එතකොට ඒක මමම බවටපත් වෙනවා. එතකොට මේ කය කියන්නේ මම. ඊට පස්සේ ඉතින් අපිට ආයේ ඒක හොල්ලා ගන්න හරි අමාරුයි. වෙන කෙනෙක් කිව්වොත් ඒක එහෙම නෙමෙයි කියලා ඒක හිතා ගන්නවත් අමාරුයි, පිළිගන්න අමාරුයි. මේ කයම මම කරගන්නවා. මේ ශරීරයම මම කරගන්නවා. ඒතර අපිට තේරෙනවා මෙන්න මේ උපාදානස්කන්ධයක් සම්බන්ධයෙන් ඔය වගේ හතර ආකාරයක දෘෂ්ටිගත වීමක් හිතා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කරේ රූප උපාදාන ස්කන්ධය පිළිබඳව. රූපයක් උපාදාන කරන්න ගිහිල්ලා අපිට සිද්ධ වෙන පටලැවිල්ල. ඊට පස්සේ ධහමේ පෙන්නනවා වේදනාවන් සම්බන්ධයෙන්. වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනා වන්තං වා අත්තානං. අත්තනිවා වේදනං. වේදනාය වා අත්තානං. ඒ කියන්නේ වේදනාවම මම කියා ගැනීමක්. මට සනීප නැහැ. මට නම් දැන් හොඳයි. මම දැන් සනීපෙන් වාසය කරනවා. මම දැන් හරි සතුටින් ඉන්නේ. මම නම් දැන් හරි දුකින් වාසය කරනවා. මට නම් දැන් හරි ඒකාකාරී. ඉතින් අපි මේ විදිහට අර වේදනාව මුල් කරගෙන ප්‍රකාශ කරනවා. ඒක ඉතින් හුදෙක් ප්‍රකාශයක්ද හුදෙක් තවත් කෙනෙක් එක්ක sannivedanayakද එහෙමත් නැත්නම් මේක ඊටාම දැඩිව අරගෙන මේ වේදනාවම මම කියා ගැනීමක්ද කියලා එතන එතන අපිට එහෙමනම් බලන්න පුළුවන් ඇතැම් විට අපි ඔය වචන පාවිච්චි කරද්දී තාම දැඩිව ග්‍රහණය කරගෙන පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම අපි දුකක් හරහා යනකොට. ඉතින් අපි කෙනෙක් හදා ගැනීමක් මේ දුක ඇයි මට උනේ කියා ගැනීමක් ප්‍රශ්න කිරීමක්. ඇයි මටම මේ දුක ආවේ? ඇයි මටම මේ ශෝකය හටගත්තේ? ඇයි මටම මේ විපත සිද්ධ වුනේ? කියලා තමයි අපි අඬන්නේ, දොඩන්නේ, වැළපෙන්නේ. අපි එහෙම තමයි. ඒතකොට මේ දුක දුක වශයෙන් අපිට බලන්න තේරෙන්නේ නැහැ. අපි දුක මගේ කරගෙන දුකට පුජ්‍යල භාවයක් ආරෝපණය කරගෙන අයිතියක් හඟවගෙන ඒ දුක මැත්තේ අපි ඉතින් පටලව ගන්නවා. සැපත් ඒ වගේම තමයි. සැපත් ඉතින් මගේ කරගෙන සැප ඉල්ලගෙන සැප ප්‍රාර්ථනා කරගෙන සැපම මැත්තේ අපි හඹාගෙන යනවා සැප මගේ කරගෙන. එහෙම නැත්නම් සැප විඳින කෙනෙක් ඉන්නවා කියලා හිතා ගන්නවා. සැප විඳීමක් තියෙනවා සැප විඳින කෙනෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් මේ සැප මට තමයි අයිති. මේ දුක මට තමයි අයිති. මේ උදාසීනත්වය මට තමයි අයිති කියලා ඒක නිකන් අයිතියක් හංගව ගන්නවා. නැත්නම් මේ විඳින් විඳීම තුල පුජ්‍යල පුජ්‍යලේ ජීවත් වෙනවා. දැන් විඳීමක් සිද්ධ වෙනවා නිරන්තරයෙන්ම. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් මේ විඳීම තුල ආත්මයක් තියෙනවා විඳීම තුල පුජ්‍යලයක් ඉන්නවා විඳින කෙනෙක් ඉන්නවා කියලා ওই විදිහට ඉතින් අපි පටලවා ගන්නවා. මේ වේදනා සම්බන්ධේනොත් ওই විදිහට හතර ආකාරයකින් අපේ හිත ඇතුලේ මෙන්න මේ සක්කාය දිට්ඨිය මේ සියලු වේදනා මම කියා ගැනීමක් සියලු වේදනා තුල කෙනෙක් ඉන්නවා කියලා සිතා ගැනීමක් එහෙමත් නැත්නම් මා තුල වේදනා තියෙනවා කියලා සිතා ගැනීමක් නැත්නම් මට වේදනා අයිති කියලා හිතා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් ඉතින් මේ ඔක්කොම එකපාර සිද්ධ වෙනවත් නෙමෙයි මේ කුමක් හෝ හැබැයි සිද්ධ කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ අර මතක් කරන්න වගේ දැන් මේ දහමක් ඇහිලා නැති කෙනෙක් සත්පුරුෂ ඇසුරක් ලැබහු නැති කෙනෙක්. මෙතන මේ සක්කාය දිට්ඨියක් ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම වචනයක්වත් ඇහිලා නැහැ. එයා ඒ තුලමයි වාසය කරන්නේ. වේදනාවම මම කියාගෙන වේදනාව මගේ කියාගෙන වේදනාව විඳින කෙනෙක් ඉන්නවා කියාගෙන වේදනාව ආස්සේ මම ඉන්නවා කියාගෙන ඔය මොකක් හරි විදිහකට වේදනාව හා සම්බන්ධයෙන් පුජ්‍යල භාවයක් ආරෝපණය කරගෙන තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ සංඥාවක්. සංඥං අත්තතෝ සමනුපස්සති සංඥා වන්තං වා අත්තානම් අත්තනිවා සංඥං සංඥාය වා අත්තානම්. ඒතර මේ විදිහට හතර ආකාරයක් සංඥාවලත් පෙන්눔 කරනවා. ඒතර අපිට දීපු යම් යම් සංඥාවන් තියෙනවා. අපිට දීපු යම් යම් නම් ගම් තියෙනවා. දීපු විවිධ ව්‍යවහාරයන් තියෙනවා. විවිධ සම්මුතීන් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඉතින් අපි හැමෝටම නමක් තියෙනවා. උපදිනකොට නම් ඉතින් බබාට නමක් නැත. හැබැයි ඉතින් බබාට නමක් දානවා. ඊට පස්සේ ඉතින් බබා ඒ නමින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපි හිතමු බබාට නමක් දැම්මා. නිමල් කියලා නමක් දැම්මා. ඉතින් අම්මා ඊට කතා කරන්නේත් නිමල් කියලා. තාත්තා ඊළ කතා කරන්නේත් නිබල් කියලා. ඉතින් දැන් පොඩ පොඩ දැන් බබා නිමල් බවට පත් වෙනවා. දැන් කලින් නම් ඉපදුනේ පුංචි දරුවෙක්. හැබැයි දැන් ඉන්නේ නිමල්. ඒතර වෙන නමක් කියලා ආරාධනා කරාට වෙන නමක් කියලා කතා කළාට එයා අත උස්සන්නේ නිමල් කියලාම කතා කරාම තමයි එයා අත උස්සන්නේ. දැන් ටික ටික එයා නිමල් බවටපත් වෙලා. කලින් නිමල් කෙනෙක් හිටියේ නෑ. දැන් උතර නමක් ආරෝපණය කරා, නමක් පටබැන්දා. ඒක තමයි උපැන්න සාතිකයේ ලිව්වේ. ඒක තමයි ස්කෝලේට අරන් ඒක තමයි නම් ලැයිස්තුවට ඇතුළත් කරේ. නම් ලකුණු කරද්දී නිමල් කියලා කතා කරාම දැන් නිමල් තමයි අත උස්සන්නේ. එතකොට ඒ දරුවා නිමල් බවටපත් වුණා. නිමල් බවට ආරෝපණය කරගත්තා. එයා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් මේ සංඥා මූලික කරගෙන හදාගත්තා. එකwidehatකින් අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේවා හටගත්තේ කියලාවත්. දැන් ඉතින් අපිට ඒ හටගත් එක ගැන මතකවත් නැහැ. මේක මේ දාපු නමක් කියලා අපිට මතකයි. මේක මේ ආරෝපණය කරපු සංඥාවක් කියලා මතකයි. අපි නිමල් බවට පත් වෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් නිමල් වෙනුවෙන් දැන් මට පෙනී සිටින්න පුළුවන්. ඒතරේ නම වෙනුවෙන් දැන් මම පෙනී සිටිනවා. නමේ අකුරු පිළිබඳ මට ලොකු හැඟීමක් තියෙනවා. ඒ දාපු නම පිළිබඳ මට ලොකු අගයක් තියෙනවා. ආඩම්බරයක් තියෙනවා. ඉතින් කවුරු හරි ඒකට නම වෙනස් කළා වෙන නමක් ආරෝපණය කළා ඒක උසුළු විසුළු කරන්න ආවොත් ඔන්න දැන් මට කේන්ති යනවා. මොකද මගේ නම නිමල්. එහෙමත් නැත්නම් මට දැන් රටක් තියෙනවා, මට දැන් ජාතියක් තියෙනවා, මට දැන් ආගමක් තියෙනවා. මට දැන් අධ්‍යාපනයක් තියෙනවා. මම එකතු කරගත්ත කරුණු ගොඩක් තියෙනවා. ඉගෙන කියාගත්ත දේවල් තොරතුරු රසක් ඔළුවේ තියෙනවා. ඒතර මේ සංඥා ඔස්සේ අපි සෑහෙන දැන් ඔළුවේ බරක් දරාගෙන තමයි ඉන්නේ. නම්ගම් මතක තියාගෙන, පුඤ්ඤලිංගයේ හැඩහුරුකම් මතක තියාගෙන, සද්ද අනුසාරයෙන් යම් යම් සංඥා ඔළුවේ දාගෙන, රූප අනුසාරයෙන් සංඥා ඔළුවේ දාගෙන, ඊළඟට සිතුවිලි පැත්තෙන් විවිධ සංඥාවන් ඔළුවේ දාගෙන සම්පූර්ණ මේ සංඥා ලෝකයේ තුල අපි පුදුම විදිහට ඒ සංඥාවන්ගෙන් ඔළුව පුරෝගෙන තමයි වාසය කරන්නේ. ඒ සියලු සංඥා මම කියා ගැනීමක්. මේ සංඥා වලින් නිරූපණය වෙන්නේ කෙනෙක් කියා ගැනීමක්. මේ සංඥා වලින් නිරූපණය වෙන්නේ පුජ්‍යලයක් කියා ගැනීමක්. මේ සංඥා අයිති පුජ්‍යලයකට කියා ගැනීමක්. එහෙම නැත්නම් මා ඇතුලේ සංඥා තියෙනවා කියලා හිතා ගැනීමක්. මේ විදිහට අපිට හිතෙන්න පුළුවන්. එහෙම හිතාගෙන තමයි අපි කටයුතු කරන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඉගෙන ගියා ගත්තාම එතකොට මේ ඔක්කොම මට තමයි අයිති. මම තමයි දන්නේ. මම තමයි ඉගෙන ගත්තේ. අනිත් අය ඉගෙනගෙන නැහැ. මම තමයි ඉගෙන ගත්තේ කියලා. ඉතින් අපි එතකොට ඒ සංඥා ගොඩ, ඒ සංඥා පොදිය එක්ක ඍජුවම මම කියා ගැනීමක්, එහෙම නැත්නම් මගේ කියා ගැනීමක් තමයි කරන්නේ. එතකොට කවුරු හරි ඒකට උසුළු විසුළු කළොත් ඒකට එක්තරා අන්දමකින් අභියෝග කළොත් ඊට පස්සේ ඉතින් ඔන්න අපිට කේන්ති යනවා ඒ සංඥා වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ දාගත්ත සම්මුතීන් වෙනුවෙන් මම කෑ ගහනවා. ඊට පස්සේ දැන් අපි සම්පූර්ණයෙන්ම අර පුජ්‍යල භාවය හදාගෙන තැනැත්තෙක් හදාගෙන කෙනෙක් හදාගෙන මම එක් හදාගෙන සම්පූර්ණයෙන්ම ඉතින් පටලව ගන්නවා. ඒතර මෙන්න මේ සංඥා සම්බන්ධිනුත් ඊටාම සූක්ෂම අන්දමකින් අපේ හිත ඇතුලේ මෙන්න මේ සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. පටන් ගත්තේ සංඥා උපාදාන සංඥාවන්ගෙන් සූක්ෂම මට්ටමකින් හැබැයි ඒක අපි උපාදාන වුණාට පස්සේ ග්‍රහණය කරගත්තට පස්සේ ඒක ඊට පස්සේ මම කියාගෙන ඊට පස්සේ මගේ කියාගෙන එහෙමත් නැත්නම් ඒක ඊට පස්සේ මට අයිති කියාගෙන ඒක ඇතුලේ මම ඉන්නවා කියාගෙන ඉතින් ওই විදිහට කුමක් හෝ විදිහකට අපි ඒකත් එක්ක පටලවාගෙන තමයි කටයුතු කරන්නේ ඊළඟට එනවා සංඛාර උපාදානස්කන්ධය සම්බන්ධයෙන් සංඛාරේ අත්තතෝ සමනුපස්සති සංඛාර වන්තං වා අත්තානං අත්තනිවා සංඛාරේ සංඛාරේසු වා අත්තාන. ඒතර මේ විදිහට හතර ආකාරයක් සංස්කාර සම්බන්ධව කියලා දෙනවා. එතකොට විවිධ චේතනා අපි පහල කර ගන්නවා. මට යම්සි රැකියාවක් කරන්න ඕනේ කියලා චේතනාවක් පහල කර ගන්නවා. ඊට පස්සේ මම සිල් රකින්න ඕනේ කියලා චේතනාවක් පහල කර ගන්නවා. එහෙම නැත්නම් මේක තමයි මම රැකපු සීලය කියලා වෙනවා අපි හිතා ගන්නවා. මේක තමයි මම කරපු නිර්මාණය, මේක තමයි මම හදපු චෛත්‍ය, මේක තමයි මම හදපු ගේ, මේක තමයි මම හදපු වැසිකිළිය නැත්නම් මේක තමයි මම හදපු වාහනේ එහෙම නැත්නම් මේක තමයි මම හදපු දරුවා මේක තමයි මම හදපු නිවහන මේක තමයි මම හදපු කාර්යාලය මේ වගේ අපි එක්කෝ කායික ක්‍රියාකාරකම් චේතනාපූර්වකව කරපු අපි චේතනාපූර්වකව කරපු කතාවන් එහෙමත් නැත්නම් අපි කරපු හිතා ගැනීම මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයිතියි ඒතර අපි විවිධ සංස්කරණ කරමින් තමයි වාසය කරන්නේ. එක්ක කය උපයෝගී කරගෙන විවිධාකාර සංස්කරණ කරනවා. නැත්නම් වචන පාවිච්චි කරලා විවිධ සංස්කරණ කරනවා. එහෙමත් නැත්නම් හිත ඇතුළෙම নানা ප්‍රකාර සංස්කරණ කරමින් තමයි අපි වාසය කරන්නේ. ඉතින් ප්‍රශ්නේ වෙන්නේ ඒ කරන හැම සංස්කරණයක්ම මම කියා ගැනීම. ඒ සංස්කරණ වලට කෙනෙක් ආරෝපණය කිරීම. ඒ සංස්කරණ අස්සේ කෙනෙක් ඉන්නවා කියලා හිතා ගැනීම. අපිට විවිධ සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තා. ඒ සිතුවිලි වලට අපි තව තව කෑලි මූට්ටු කළා. තව තව සිතුවිලි එකතු කරා. එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන යනකොට දැන් ඔන්න සිතුවිලි නිකන් අවදි වෙලා එනවා. දැන් ඉතින් පණ ගහලා එනවා. සිතුවිලි යන්ත්‍රේ පණ ගත්තා. දැන් ඉතින් හෝ ගාලා හිතනවා. දිගට දිගට දිගට කල්පනා කරනවා. දැන් ඉතින් අපි හිතමු මේක ද්වේෂයේ පැත්තකින් නම් ගියේ. දැන් ඉතින් ඔන්න නැගිට්ටා, දැන් ඔන්න මුණ රතු වුණා, දැන් ඉතින් අතපය විසිකරා, දැන් ඔන්න කෑ ගැහුවා, දැන් ඔන්න බැන වැදුනා. දැන් ඔන්න රණ්ඩුවට යනවා. ඉතින් ඒ කියන්නේ අර හටගත්ත සිතුවිලි සිතුවිලි වශයෙන් අපිට හඳුනගන්න බැරි වුණා. ඒ සංස්කාර සංස්කාර වශයෙන් හඳුනගන්න අපිට බැරි වුණා. ඒ සංස්කාර නිසා මම උසි ගැන්නුණා. සංස්කාර වලට අධික වටිනකමක් දුන්නා. සංස්කාර වලින් කෙනෙක් හදාගත්තා. සිතුවිලි අස්සේ මම ගිහිල්ලා හිර වුණා. ඒතර ඒ කියන්නේ මේක හරි සූක්ෂම එකකින් බලනවා කොහොමද මේ අපේ හිතක් අපිව නටවන්නේ? කොහොමද මේ හිතේ පහළ වෙන සිතුවිලි මේ චේතනා ඒවා පොඩ පොඩ අපිව ආක්‍රමණය කරන්නේ? අපිව කොහොමද නිකන් රූකඩයක් නටවනවා වගේ එක්කෝ කය කය නටවන්නේ කොහොමද? එක්කෝ වචන හසුරුවන්නේ කොහොමද? එක්කෝ තව තව කල්පනා කර කර කල්පනා කර කර ප්‍රපංච කර කර ප්‍රපංච කර කර අපේ හිතම හසුරුවන්නේ කොහොමද? ඒතර මේ සංස්කාර උපාදානස්කන්ධය තවත් සූක්ෂමයි කියන්න පුළුවන්. ඒ කියන්නේ පේන රූපය තවදුරටත් සංස්කරණය කළා ඒකට අධික වටිනකමක් දීමක්. ඇහෙන සද්දය තවදුරටත් සංස්කරණය කළා ඒකට අධික වටිනකමක් දීමක්. දැනෙන ගඳ සුවඳ තවදුරටත් සංස්කරණය කරලා ඒකට තව තත්ත්වයක් ආරෝපණය කළා ඒක තුල පටලවා ගැනීමක් ඊළඟට අපි තුමු දැනෙන රස තවදුරටත් සංස්කරණය කළා ඒ තුල පටලවා ගැනීමක්. දැනෙන ස්පර්ශයන් තවදුරටත් සංස්කරණය කළා ඒක තුල පටලවා ගැනීමක්. ඊළඟට හිතට ආපු සිතුවිල්ලක් තවදුරටත් සංස්කරණය කළා ඒකටම සම්පූර්ණයෙන් පැටලීමක්. එහෙම නැත්නම් දැනෙන වේදනාවක්. ඒ වේදනාවක් තවදුරටත් සංස්කරණය කරන්න ගිහිල්ලා ඒක මම කියාගන්න ගිහිල්ලා ඒකට පටලවා ගැනීමක් ඊට පස්සේ සිද්ධ වෙලා. නැත්නම් මේ හුදෙක් සංඥාවක් හුදෙක් හුදෙක් අපිටම දාපු ලකුණක් ඒ ඒ ලකුණට ඒ සංඥාවට අපි ලොකු තැනක් ආරෝපණය කළා ලොකු වටිනකමක් දීලා ඊට පස්සේ ඉතින් ඒ තුල කෙනෙක් හදා ගැනීමක් පුජ්‍යලයක් හදා ගැනීමක් සංස්කරණ රාශියක පටලවා ගැනීම. ඉතින් මේ විදිහට මේ ස්කන්ධ පහම අපි පුදුම විදිහට සංස්කරණ වලට භාජනය කරනවා. අපිට තේරෙන්නේ මේ පහළ වෙන ස්කන්ධ වලට ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්න දෙන්න අපිට තේරෙන්නේ රූප අපි සංස්කරණය කරනවා, වේදනා සංස්කරණය කරනවා, සංඥා සංස්කරණය කරනවා, සංස්කාරත් සංස්කරණය කරනවා. විඥානත් සංස්කරණය කරනවා. ඒතකොට මෙන්න මේ සංස්කාර ස්කන්ධයේ ක්‍රියාත්මක භාවය හරි සූක්ෂමයි. ඒ හැම ස්කන්ධයක්ම උපාදාන වෙන මට්ටමකට සංස්කරණ කිරීමක් සම්බන්ධයෙන් මේ සංස්කාර ස්කන්ධය වග කියනවා. සංස්කාර ස්කන්ධයේ ක්‍රියාත්මක භාවය හරි සූක්ෂමයි. ඒතර මෙන්න මේ හදාගත්ත මේ සංස්කරණය කරපු ඒ ප්‍රතිඵලය ඊට පස්සේ මගේ කියා ගන්නවා. එහෙම නැත්නම් ඒක මයි මම කියා ගන්නවා. නැත්නම් ඒක අස්සේ මම ඉන්නවා කියා ගන්නවා. නැත්නම් මම අස්සේ ඒක තියෙනවා කියා ගන්නවා. මේ චේතනාව පහල කරේ මම. මේක තමයි මගේ අදහස. તો දැන් මම මගේ අදහස වෙනුවෙන් නැගී සිටිනවා. ඉතින් අනිත් අයත් ඒගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි මට ඒවා වැදගත් නැහැ. මට ක්‍රියාත්මක කරන්න ඕනේ මගේ අදහස. මගේ අදහස තමයි හොඳම අදහස. මගේ දැක්ම තමයි හොඳම දැක්ම. අනිත් අයගේ දැක්මවල් බොහොම අඳ බාල තේරුමක් නැති දැක්මවල්. හැබැයි මගේ දැක්ම තමයි ශ්‍රේෂ්ඨතම දැක්ක. දැක්ම. ඉතින් මේ විදිහට දැන් මේ හිතේ පහළ වෙච්ච සංස්කාර අපි තෑයන දුරට එහෙට මෙහෙට දාලා එහෙට මෙහෙට අටෝලා පාට ගන්වලා රස නංවලා ඊට පස්සේ තේක මම කියා ගන්නවා ඊට පස්සේ මම ඒක වෙනුවෙන් කෑ ගහනවා ඊට පස්සේ මම ඒක වෙනුවෙන් අනිත් පැත්ත එක්ක සරණට බහිනවා. ඒතර මේ සංස්කාර වෙනුවෙන් අපි කොයිතරම්නම් පටලවා ගැනීමක් සංස්කාර වෙනුවෙන් කෙනෙක් විදිහට පෙනී සිටීමක් සංස්කාර මැත්තේහි ක්‍රියාත්මක වීමක් අපි කොයිතරම්නම් ක්‍රියා කරනවද? ඒතර මගේ කෘතිය තවත් කෙනෙක් ගත්තොත් ඉතින් ඔන්න මට කේන්ති මම කරපු දේ වෙනත් කෙනෙක් කිව්වොත් නෑ ඔයා නෙමෙයි මමයි කරේ කියලා ඔන්න ඉතින් මට කේන්ති යනවා. එතකොට මේ මගේ ක්‍රියා ටික, මගේ හැකියාවන් ටික, මගේ දක්ෂතාවයන් ටික මම කරපු වැඩ ටික කියලා ඉතින් ඒකටම අපි පුරසාරම් දොඩමින් තමයි වාසය කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සංස්කාර ස්කන්ධය මැත්තේ සංස්කාර ස්කන්ධේ මූලික කරගෙන මේ පුජ්‍යල භාවයක් හදා ගැනීම ඊටාම සූක්ෂමව නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අපි සතුවේ යම් දක්ෂතාවයක් තියෙනවා නම් අපි ඒ ගැන ලොකු උජාරුවක් ඇති කරගන්නවා ලොකු මාන්නක්කාරකමක් ඇති කරගන්නවා අහංකාරකමක් ඇති කරගන්නවා මම තමයි දක්ෂ කියලා කියාගන්නවා මම තමයි පළවෙනියා කියලා කියාගන්නවා එහෙමත් නැත්නම් මට තමයි වැටහුනේ මට තමයි තේරුනේ අනිත් අයට කලින් මට තමයි තේරුනේ කියලා කියාගන්නවා නැත්නම් මට තේරුනේ නැහැ කියලා කියාගන්නවා ඉතින් මේ හැමතැනම මේ දක්ෂතාවයන් මේ චේතනාවන් මේ හැකියාවන් මුල් කරගෙන අපි කෙනෙක් හදා ගන්නවා ඉතින් හරි සූක්ෂමයි. ඉතින් මේවමයි අපේ ජීවිතේ පුරාම සිද්ධ වෙන්නේ. ඒතර මේ පංච උපාදානස්කන්ධයන් මේ බාහිර තියෙන දේවල් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධයන් කියන්නේ මේ අපි තුලම නිරන්තරයෙන් අපේ හිත තුල මේ කය තුල නිරන්තරයෙන් අපි පුජ්‍යල භාවයක් හදාගෙන මේ ලබන සියලු අත්දැකීම් සම්භාරය තමයි මේ උපාදානස්කන්ධ පහ තුළ බුදුරජාණන් වහන්සේ නිරූපණය කළා තියෙන්නේ. ඊට පස්සේ බුදුරයන් මේ මේ රහත් තෙරණිය ධම්මදින්න රහත් තෙරණිය කියලා දෙනවා විඥාණය සම්බන්ධනොත්. විඥාණං අත්තතෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥාණං විඥානස්මින් වා අත්තානං. ඒ කියන්නේ දැන් අපිට ඇහෙන් රූප පේනකොට එතන චක්කු විඥානයක් පහළ වෙනවා. පෙනීමක්. ඒතර මේ පෙනීම සිදු වෙන්නේ මම නැත්තම් මට තමයි පෙනුනේ. මම තමයි බැලුවේ. මම තමයි බලන්නේ. එතකොට දැන් බලන්නේක් හදා ගන්නවා. දකින්නෙක් හදා ගන්නවා. එතකොට මේ පෙනීමක් කියලා අපිට තේරෙන්නේ නැහැ. මේක මේකයිලා මම බැලීමක්. මට තමයි පෙනුනේ. මම තමයි බැලුවේ. මම තමයි බලන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාව එහෙමත් නැත්නම් මේ පෙනීම කියන ක්‍රියාව ක්‍රියාමට්ටමේ තියාගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒ ක්‍රියාවට කෙනෙක් ආරෝපණය කරගන්නවා. මම තමයි බලන්නේ. මට තමයි පේන්නේ. මම තමයි බැලුවේ. මට තමයි හොඳටම පේනුනේ. ඔයාට පේනුනේ නැහැ. ඊට පස්සේ මට තමයි හොඳටම ඇහුනේ. මම තමයි අහගත්තේ. මම තමයි හොඳටම අහගත්තේ. <laughs> කියලා ඉතින් අපි ওই විදිහට හොඳටම අහගන්නවා. ඉතින් ඒ නිසා ତර මේ ඇසීම හා සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් මෙහෙමනම් කෙනෙක් ආරෝපණය කරනවා. මේ ඇසීමට කෙනෙක් ආරෝපණය කරනවා. අහන්නෙක් ඉන්නවා දැන්. අසන්නෙක් ඉන්නවා. දැන් ඔය රේඩියෝ එකේ එහෙම ඉදිරිපත් කරන්නේ අසන්නන්ගේ ඉල්ලීම. ඒතර මේ අසන්නන් ඉන්නවා දැන් එතකොට. නිකන් ඇසීමක් කියන එකක් මතක නැහැ. අසන්නන් හැබැයි ඉන්නේ. අසන පුජ්‍යලයෝ ඉන්නේ. ඒතර දේශකයන් තමයි ඉන්නේ. දේශනා දේශනාවක් නෙමෙයි තියෙන්නේ. නැත්තම් දේශනා කිරීමක් නෙමෙයි. හැබැයි දේශකයන් ඉන්නේ. ඒතර මේ ක්‍රියාවලට අපි පුජ්‍යලේඛ ආරෝපණය කළා. ඇහෙන් පෙනෙන පෙනීමට පුජ්‍යල භාවයක් ආරෝපණය කරනවා. කනෙන් සිද්ධ වෙන ඇසීමට පුජ්‍යල භාවයක් ආරෝපණය කරනවා. අසන්නෙක් බවට පත්වීමක්. නැත්තම් ඒ ඇසීම අයිති කර ගැනීමක්. මේකයිල මගේ ඇසීම. මේ මගේ කියවීම තමයි හොඳම කියවීම කියලා එහෙම කට්ටිය කියන්නේ. ඒතර මට තමයි හොඳටම ඇහුනේ. මේකයිල මගේ ඇසීම. මේකයිල මගේ සුතමේ ඥානෙ කියලා ඉතින් ඔය වගේ අපි ඇසීම මුල් කරගෙන දේවල් හදා ගන්නවා. ඊට පස්සේ ගඳ සුවඳ බලනවා. ඒතර මට තමයි හොඳටම දැනුනේ. මට තමයි හොඳටම සුවඳ දැනුනේ. සුවඳ විඳින්නෙක් ඉන්නවා. ඊට පස්සේ රස විඳින්නෙක් ඉන්නවා. අපි තුමු දිවට අපි රස දැනුණා. අපිට දිවට රස දැනෙන කෙනෙක් ඉන්නවා. රස විඳින්නෙක් ඉන්නවා. එතකොට රස විඳින්නන් රසවතුන්. ඉතින් එතකොට අපි මේ භාෂාව තුළ මේ ක්‍රියාවට පුජ්‍යල භාවය ආරෝපණය කර ගැනීම ජයට සිද්ධ වෙනවා. ඉතින් ඒවට හොඳ හොඳ වචන ඉතින් අපි හදා ගන්නවා. හරි ලස්සන සාහිත්‍යමය වචන අපි හදාගෙන ඒ රස විඳීමට කෙනෙක්ව දා ගන්නවා. ඉතින් අපි දිවෙන් රස විඳීම ගත්තොත් ඉතින් එතකොට ඒ රසාස්වාදයක් රස ලෝලීන්. ඉතින් එතකොට අපි මේ පුජ්‍යල භාවය තමයි එතන නිරූපණය කරන්නේ. රස දැනීම කියලා එක නෙමෙයි අපි නිරූපණය කරන්නේ රස විඳින කෙනෙක් තමයි ඊට පස්සේ නිරූපණය කරන්නේ. මම තමයි හොඳටම රස විඳේ. ඊට පස්සේ මට තමයි මේ රස විඳීම දැනුනේ. මට තමයි මේ රහ දැනුනේ. ඔයාට නම් ওই රහ දැනුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි රහ සම්බන්ධයෙන් කෑ ගහන්න පුළුවන්. අපි හිතමු ඉතින් අපි මේසයක් කරලා මේ බිරිඳක් ඉඳගෙන ඉතින් තමන්ගේ ස්වාමියාට දරුවන්ට දෙමාපියන්ට ඉතින් මොනවා හරි ආහාරයක් හදලා දුන්නා. ඊට පස්සේ ඒකේ තියෙන ලුණු අඩු වෙලා ලුණු අඩු වෙලා කියලා ඉතින් අර ස්වාමියා ඔන්න දැන් අපි හිතමු එයා පැමිණිලි ගන්නවා. ඇයි ඔයාට දැනුන්නේ නැද්ද මේ රහ? මට නම් දැනුණා මේකේ ලුණු දාන්නේ නැද්දාද? මොන සිහියෙන්ද මේ ව්‍යංජනේ හැදුවේ? එතකොට මේ රස ගැන ලොකුවට අපි මේ පුජ්‍යල භාවයක් හදාගෙන තවත් කෙනෙක් එක්ක රණ්ඩුවට යන්නත් ඉතින් ඊට පස්සේ පුළුවන්. ඊට පස්සේ ඉතින් ස්පර්ශය සම්බන්ධිනුත් ඔය වගේමයි. හිතට එන දැනගැනීම සම්බන්ධයෙන් හිතට එන සිතුවිල්ලක් හිතට ආවහම ඒක දැනගැනීම සම්බන්ධයෙන් උත් එහෙනම් හිතන්නේ ඉන්න තත්ත්වයක් අපි හදාගන්නවා. ස්පර්ශ දැනෙන කෙනෙක් ඉන්නවා, ඒ වගේමයි හිතන්නේක් ඉන්නවා. ඒතර මේ හිතවිලි පහළ වෙලා හිතවිලි ඒගොල්ලන්ගේ පාඩුවේ යන්න යනවා නෙමෙයි. මේ සිතවිලි දැනගන්නා කෙනෙක් එහෙමත් නැත්නම් සිතවිලි වල ඉන්න කෙනෙක්. නැත්තම් සිතන්නේක්. සිතවිලි තියෙනවා නම් එහෙනම් හිතට කෙනෙකුත් ඉන්නවා. එහෙම තමයි ඉතින් අපි තර්ක කරන්නේ. එතකොට මේ සිතුවිලි සිතන කෙනෙක් සිතන්නෙක්, චින්තකෙක්. අපි හදාගෙන තමයි කටයුතු කරන්නේ. එතකොට මේ විඥානයේ සම්බන්ධයෙන් උත් ඔන්නේ විදිහට පුජ්‍යල භාවය තනා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් ඔය වගේ ඉතින් සායන තොරතුරු සූත්‍ර පිටකය අසුරෙන් අපිට මේ මූලාශ්‍ර සම්බන්ධයෙන් ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් තවත් සූත්‍රවලදී ඔය විදිහටම සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්නේදී මේ බුදුරජාණන් වහන්සේම උත්තර දීලා තියෙනවා කිස්පින්නකෝ භික්කවේ සක්ති කිං උපාදාය කිං අබිනිවිස්ස සක්කාය දිට්ඨි උපජ්ජදීති. කුමක් ඇතිකල්හි කුමක් උපාදාන කරගෙනද මේ කුමකට බැහැගෙනද සක්කාය දිට්ඨියක් හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් පැහැදිලි කරනවා රූපේ කෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස සක්කාය දිට්ඨි උපජ්ජති. වේදනාය සති වේදනං උපාදාය වේදනං අබිනිවෙස්ස සක්කාය දිට්ඨි උපජ්ජති. ඔය විදිහට ඉතින් ස්කන්ධ පහ ගැනම කියලා දෙනවා. ඒතර මෙන්නේ ස්කන්ධ පහ මූලික කරගෙන මේ ස්කන්ධ පහ උපාදාන කරගෙන ඒ වේදන ඒ ස්කන්ධ වලට බැහැගෙන එතන තමයි නම් සක්කාය දිට්ඨිය උපදින්නේ. ඒතර මේ උපාදාන ටික අපිට වළක්ව ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට සෑහෙන දුරට මේ සක්කාය දිට්ඨියෙන් හිත බේර ගන්න පුළුවන්. ඒ සම්බන්ධනොත් අපි ටිකක් ඉස්සර ඉදිරියේදී කතා කරමු. එතකොට කොහොමද මේ හටගන්න සක්කාය දිට්ඨිය නැති කරගන්නේ? කොහොමද මේ සක්කාය දිට්ඨිය හට ගැනීම වළක්වගන්නේ? අපි කොහොමද එහෙනම් ඒකට හේතු වෙන හේතු කාරණා නවත්තගන්නේ? අපි ඉගෙන ගන්නතර මේ රූපේ උපාදාන කරගන්න ගියොත් ඒකට බැහැ ගන්න ගියොත් ඒක අල්ල ගන්න කියොත් ඒකට මම කියා ගන්න ගියොත් තමයි වැඩේ වරදින්නේ. වේදනාව අල්ල ගන්න ගියොත් වේදනාව වලට බැහැ ගන්න ගියොත් වේදනාව අස්සට රිංග ගන්න ගියොත් වේදනාව මම කියා ගන්න ගියොත් ඔන්න වැඩේ වර්ධිනවා. සක්කාය දිට්ඨිය ඇති වෙනවා. සංඥා මම කියා ගන්න ගියොත් මගේ කියා ගන්න ගියොත් ඒක හස්සට ගියොත් ඒකට වැඩි වටිනකමක් දුන්නොත් ඒකට ලොකුවට අපි සලකන්න ගියොත් ඔන්න ආයි වැඩේ වර්ධිනවා සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. ඒ වගේමයි සංස්කාර, ඒ වගේමයි චේතනා, ඒ වගේමයි හිතේ මේ අස්කන්න ආසාදී ඉඳුරංගෙන් අපි කරන දැන ගැනීම මේ සියල්ල අපි අභිනන්දනය කරන්න ගියොත් මේවට ලොකුවට සතුටු වෙන්න ගියොත් මේවා ගැන කියා පාන්න ගියොත් මේවා සම්බන්ධයෙන් මාන්නක්කාරකමක්, අහංකාරකමක්, පුජ්‍යල භාවයක් හදාගෙන ඒක අසට බැහැගෙන මගේ කියාගෙන දඟලන්න ගියොත් ඉතින් අපි සම්පූර්ණයෙන්ම සක්කාය දිට්ඨි ලෝකයක තමයි අතරමං වෙන්නේ. ඉතින් එතකොට මේ සක්කාය දිට්ඨි පහන සම්බන්ධයෙන් සක්කාය දිට්ඨිය කොහොමද ප්‍රහාණය කරන්නේ? ඉතින් ඒ සම්බන්ධෙනුත් විවිධ සූත්‍ර දේශනාවල ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්තරම අපි මේ මේ ඉස්සරහින් තියාගත්ත සූත්‍රයේදී ඒ කියන්නේ මහා මාළුන්ක පුත්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සපත සමතේ පූර්වංගම වෙච්ච විපස්සනාවක් මේ සක්කාදිට්ඨිය ප්‍රහාණයට තවත් සූත්‍රවලදී ඍජුවම කොහොමද මේ උපාදානස්කන්ධ පිළිබඳ හොඳ ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම තුලින්ම සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්නේ කියන එක ගැන පැහැදිලි කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් දැක් මේ සක්කාදිට්ඨි ප්‍රහාණ සූත්‍රයේ සලායතන සංයුත්තේ චක්කුංකෝ බික්ඛු දුක්ඛතෝ ජානතෝ පසතෝ සක්කාය දිට්ඨි පහියති. රූපේ චක්කු විඥානං චක්කු සම්පස්සං ඊළඟට වේදනා. ඉතින් මේ හැම දෙයක් පිළිබඳව මේ නිවැරදි අවබෝධය ඇති කරගනින්. ඒ මත නැත්නම් යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගනින්. ඒවා ඒ හැටියටම තේරුම් ගැනීම. ඒවා යථා ස්වභාවය තේරුම් ගැනීම. රූප උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගැනීම. වේදනා උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගැනීම. සංඥා උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගැනීම. සංස්කාර උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගැනීම. විඥාන උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගැනීම. දැන් ඔය රූප උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගන්න තමයි අපිට කායනුපසනාවක් තියෙන්නේ. අපි මේ කායනුපසනාවක් කියලා පුළුවන් තරම් උත්සාහයෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ රූප උපාදානස්කන්ධය පිළිබඳව කරන බොහොම ගැඹුරු පරිශ්‍රණයක්, ගවේෂණයක්. මොකද ඒක නිකං පොතෙන් පතින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපි පරිඤ්ඤයයන් කියලා බුදුරජාන් වහන්සේ කියන ආකාරයට අපි හාත්පසින් දැනගන්න ඕනේ. ඒක නිකම් පොතින් පතින් උඩින් පල්ලෙන් කළා වැඩක් නැහැ. ඒක අපි ගැඹුරු නුවණකින් දැනගත යුතු දෙයක්. ප්‍රත්‍යක්ෂ නුවණකින් දැනගත යුතු දෙයක්. ඒ ප්‍රත්‍යක්ෂ නුවණ, ඍජු නුවණ, ඍජු අත්දැකීම පාදක කරගෙන ඒ කරන ගවේෂණය තමයි කායानुපසනාව කියලා කියන්නේ. ඒ කායानुපසනාව තුළ සම්පූර්ණයෙන්ම මෙන්න මේ රූප උපාදානස්කන්ධය හොඳින් වටහා ගැනීමක්. ඒක ටික ටික වැටහෙන්න වැටහෙන්න සමුදේ සත්‍යයත් වැටහෙන්න ගන්නවා. නිරෝධ සත්‍යයත් වැටහෙන්න ගන්නවා. නැත්නම් සාක්ෂාත් වෙන්න ගන්නවා. එතකොට මේ මුළු ක්‍රියාවලියටම තමයි ආරෂ්ඨාංග මාර්ගය වඩනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩනවා කියලා කියන්නේත් ඒ ප්‍රතිපදාවටම තමයි. ඊළඟට වේදනා නුපස්සනාවක් කියලා කියන්නේ සම්පූර්ණ මෙතවට මේ වේදනා උපාදානස්කන්ධය හොඳට තේරුම් ගැනීමක්. ඒ වේදනාව උපාදාන ස්කන්ධය තුල තමයි එහෙමනම් එයා කටයුතු කරන්නේ. වේදනාව වේදනානුපස්සනාවක් වඩනකොට. ඊළඟට චිත්තානුපස්සනාවක් වඩනකොට ධම්මානුපස්සනාවක් වඩනකොට මේ ස්කන්ධයන් මතම තමයි යෝගාවචරේ කටයුතු කරන්නේ. ඒ ස්කන්ධයන් පිළිබඳ පුළුල් අවබෝධයක්, ගැඹුරු අවබෝධයක්, යථාබෝධයක් තමයි ඇති කරගන්නේ.